ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස බෝගොඩ. සෑම රටකම ජනශ්‍රුතියේ එක් ප්‍රධාන අංගයක් ජන සංගීතය සෑම ජාතියකම සංගීතාංග වන ආගමික ශාස්ත්‍රීය ජනප්‍රිය හා උත්සව හා සම්බන්ධ දෑවල ආරම්භය ජනශ්‍රුතිය බව පරිශකයන් පෙන්වා දෙනවා. රටක ජනශ්‍රුති අංග පිළිබඳ විවේචනාත්මක විමර්ශනය සංගීත අධ්‍යාපනයේ ඉතා වැදගත් වෙනවා. එසේ වුවහොත් පමණයි සංගීත අධ්‍යාපනය පරිපූර්ණ වන්නේ. වංගදේශයේ මහා කවි රවීන්ද්‍රනාත් tagore බාබුල් බටියාලි කීර්තන ආදී ජනගී ඇසුරෙන් වංග සංගීතයේවත් රවීන්ද්‍ර සංගීතය ගොඩ නැගුවාක් මෙන් එංගලන්තයේ ජනගී තුලින් සිසිල් ජී ෂාප් බටහිර සංගීතය අලුත් මඟකට යොමු කළා. ශ්‍රී ලංකාවේද අපට ආවේනික අපේ කිව හැකි සංගීතයක් ගොඩනැගීමට දේවාර් සූර්යසේන වකුලොළුව කුලතිලක ආනන්ද ජයසිංහ රෝහණ බද්දගේ ආදී සංගීතවේදීන් ගත් උත්සාහය ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙනවා. ලෝකයේ වෙනත් රටවල සිදු වූ ආකාරයට අප සතු ජනනාදමාලා අධ්‍යයනය කිරීම තුළින් ප්‍රතිභාපූර්ණ සංගීතඥයින් විසින් අපට ආවේනික සංගීතයක් ගොඩනගනු ඇති බව විද්වත් මතය. ශාස්ත්‍රීය සංගීතයේ එන බොහෝ රාග වර්ධනයට ජන නාදමාලා පාදක වූ බව ಭಾರತೀಯ සංගීතවේදීන් කරුණ දක්වනවා. අද ලලිත කලාලයෙන් දේශීය ජනගී කීපයක් මෙන්ම අවනද්ද වාදනද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ලෝකයේ ඉපැරණිම ජී විශේෂ අතරට මැලවිඩිගේ එක් වෙනවා. මිනිසා ලොව ජනිත වූ ඉතා ඈත යුගය දක්වා නැලවිලි ගී ඉතිහාසයේ විහිදෙනවා. නැලවිලි ගීවල සරණ බවත් සුගම බවත් දක්නට තිබෙනවා. අම්මා යන වදනේ මිහිරි බව අම්මා බරු ගයන නැලවිලි ගීතවලද නොඅඩුව තිබෙනවා. ගැමියන් පුත්‍ර ලාභයේ සැලකුවේ දෙවියන්ගෙන් ලැබුණු දේව පඳුරක් වශයෙන්. දෙවි දෙවි de pai Mm. පාලනය කළ යන්නයි. ගැට බෙරය හෙවත් උඩරට බෙරය උඩරට නැටුමේ ප්‍රධාන තාල වාද්‍යය. මෙම බෙරයේ කඳ කොළඹ ඇසල හෝ කොස් යන දැව වර්ග වලින් සකසා ගන්නවා. බෙරයේ වම් ඇසට හරක් හමත්, දකුණු ඇසට වඳුරු හමත්, යොදා ගන්නවා. වරපට සඳහා හරක් හෝ වහම් අඟල් භාගයේ පළලට බඹ හතක් දිගට සකසා ගන්නවා. බෙරෙල් අනුව කැපුම් හම කයි පුඩු බලන්න කන් කවරය දකුණු ඇස වෙනි වැර කරල්ල හෝ වෙනි වර වලල්ල බෙර කඳ එහි මැද බෙර විද නැත්නම් බෙර පූලය අඟල් 25ක වට ප්‍රමාණය වරපටහා වම් ඇස ගැටබෙරේ කොටස් Thank you. එම කාර්ය ග්‍රන්ථවල දැක්වෙන බස සාමාන්‍ය ගැමි ගීයක් නිර්මාණය වූ බසට වඩා උසස්. ඒවා ස්වේගී ගණයට අයත් වෙනවා. රාජසිංහ රජු පෘතුගීසීන් පරදවා ජයගත් අයුරු දැක්වෙන හටන් ගීයක් දැන් Thank you. සුරටට එකම කගමය නැකත් කල කග දෙකක් සේමය නැවත ලෙල දෙස පිළින ලෙස කග තුනක් හතරක් පහක් සේමය Unas pateras baja tu pena, unas pateras baja tu pena. Jispe hukumet regim sand kag diya, dahasat mila tu demaya. Diyat kar sinu raj sihanar, hindu ke kag anu asu pe senar, hindu ke kag anu asu pe senar, hindu ke kag anu asu pe senar. Amber kar පෙර ගිලඟ බැද සිට ගහන පිළිකර අඳුර කුත් නැත අතර සික තල කෙසර නදපා ප්‍රතිව සිටි එක ගිය දෙකුත් නැත ප්‍රතිව සිටි එක ගිය දෙකුත් නැත ප්‍රතිව සිටි එක ගිය දෙකුත් නැත අඬල ඝන වෙත පැමිණ නොබිරුව උදම් සූයක් කිසතෙකුත් නැත පවර අජසිය නිරිඳු සඳ දැක නොඇඳ සිටි රුසු නිරිඳෙකු නැත නොඇඳ සිටි රුසු නිරිඳෙකු නැත නොඇඳ සිටි රුසු නිරිඳෙකු අහසෙන් ගෙන විරිදු රඳුන් තද යුදවන් මද එහිම ඔවුන් හට කුරිමුන් දුර විදුරු දෙනී යලි නොලසින් පරචාපා නුඹවන් දෙක අතුළු බහන්ගෙන ගුරුලුන් දිරසුතු සතුන් රුදු විකසුන් දිරිවරටි නොහින්තෙද එහියන් නවතාපා දිවලු පිටු තුනක සුසන්තුරු අසගින් ගොඩ රුතුරු රුපන් සිලු දිහසුන් අපැනු විඳනු දීවැඳු උතුසන් තුද සීපා වෙසින් පැදි සමර උපන්දිම වෙසෙසින් රජ සැපත දෙමින් වර උපකං කළ බාහිර විමන්දින උපකිය මහිතා උපකං කළ බාහිර විමන්දින උපකිය මහිතා සත දොම් දොමි කිස නසිතන් මල්දල මක්දම් පහවය මින් නොවලා පිහ රජුනම් යටෙහි මේ දෙවොන් දිකුමැති රජෙහි බලා දෙවොල් බිරය ඈතහරි බිරය ഘോഷක බිරය යක් බිරය නික් බිරය ආදී නම් කීපයකින් හඳුන්වන්නේ පහතරට ශාන්ති කර්මයන්හි හා නර්තනයේ ප්‍රධාන අවනද්ද වාද්‍යය. බෙර කඳ, තොල්, කිතුන්, ඇහළ, කොහොඹ ආදී දැමයකින් සාදා ගන්නවා. දිග ප්‍රමාණය උඩරට බෙරයට සමාන වෙනවා. ඇසක් එක් වියත් දෙඅඟුලක්. දෙපසට හරක් බොකු වල සිවිය පදම් කර යොදා ගන්නවා. වර සඳහා හරක් හම සිව් තීරු කොට ගන්නවා. පහතරට බෙරේ කොටස් ලෙස බෙර කඳ, බෙර ලනුව, දකුණු ඇස, වම් ඇස, වරපට, කැටුම් හම, වෙනිවර කැරැල්ල දැක්වෙනවා. ශාන්ති කර්මයේ අසන්නට ලැබෙනවා. රාජ කුමාරියක වූ ගිරිදේවිය ත්‍රි ශිඛරයක සිරකර තැබීමේ හේතුවෙන් ගිරිදේවි නම් වී දැක්කේ. වශයෙන් රබන් වර්ග තුනක් තිබෙනවා. බංකු රබාන, විරිදු රබාන, හෙවත් අත් රබාන, හා කරකවන රබාන. දල වශයෙන් අත් රබානක නිෂ්කම්භය අංගල් 12ක් 14ක් පමණ වඩමෝ. නාකුරාමාන අඟල් 18 සිට 32 දක්වා ප්‍රමාණ වලින් යුක්ත වෙනවා. බොහෝ විට බාංකු රබානෙන් සමාජයට කිසියම් පණිවිඩයක් සංනිවේදනය කිරීම සිදුවනවා. පද විශේෂයක් පමණයි එහිම යන්නේ. ඒවා රබන් පද. රබාන බොහෝ පෙරදිග රටවල භාවිත වන අවනද්ද භාණ්ඩයක්. අත්‍රබානට දීර්ඝ ඉතිහාසයක් ඇති බව ජාපන්ව හැම්බැක්ක දෙවිනුවර අම්බුලුගල නීගිරිගල තොටගම් විහාරය ආදී සිද්ධ ස්ථානවල ඇති රබන් වාදන රූප සනාථ කරනවා සුදු පරිදි ලංක කලාවේ වැඩසටහන ඉදිරිපත් කළේ නිම්පලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබල. Thank you.